පින්නතුනේ කමඨහන වැඩසටහන ඔස්සේ භාවනාව පිළිබඳව ප්‍රායෝගිකව ඔබට ඇතිවන ප්‍රශ්න ගැටලු පිළිබඳව අප සාකච්ඡාවට බඳුන් කරනවා වගේම ඔබට ඇතිවන ධර්ම ගැටලු පිළිබඳවත් දැන කියා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ අනුව අද දවසේදී අපිට යොමුව තිබෙන ප්‍රශ්න පිළිබඳව අපි මූලික වශයෙන් දැන් අවධානය යොමු කරමු. විශේෂයෙන්ම ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ප්‍රථම ධානා සෝතාපට්ටි මාර්ගසිත පැහැදිලි කර දෙන්න. ඒ හා සමගම ප්‍රශ්න කිහිපයක් මේකට යොමු වෙලා තිබෙනවා. සෝවාන් මාර්ගසිත ඉහත ප්‍රථම ධානාසිත නොමැතිව දර්ශනයෙන් සක්කාය දිට්ඨිය දුරු කිරීමෙන් ඉපදිය හැකිද? ප්‍රථම ධානා සිත රූපාවචර සිතක්ද සෝවාන් මාර්ග සිතද ලෝකෝත්තර සිතක් බව අසා ඇතේ එසේනම් මෙහි සංකලනයක් වන්නේ කෙසේද මේ ආදී ලෙස ප්‍රශ්න රාශියක් යොමු වෙලා තිබෙනවා. ඉතින් අපි බැලුවොත් එහෙම යම් ආකාරයකට මේ සෝවාන් චිත්ත වීතිය නැතිනම් සෝවාන් මාර්ගයේ උපදින මේ චිත්ත වීතිය පහළ වෙන අවස්ථාවකදී සාමාන්‍යයෙන් සිතේ ස්වභාවය තමයි භවාංග මට්ටමක පවතින්නේ. මේ භවාංග චලනයේ වෙලා මනෝද්වාරා වජ්ජන සිතක් ඉපදිලා ඊට පස්සේ ඊට අනතුරුව අර පරිකර්ම සිතක් හටගෙන ඊට පස්සේ උපචාර සිතක් අනුලෝම සිතක් ගෝත්‍ර භූ සිතක් ඉපදිලා ඊට අනතුරුව මාර්ග සිතක් ඉපදිලා ඉන් අනතුරුව සෝතාපට්ටි ඵලසිත උපදින බව අපිට දකින්නට පුළුවන් මේ විදිහේ ඵලසිත දෙකක් ඉපදිලා ඊට පස්සේ ඒ චිත්ත වීතිය බිඳී යන බව අපිට සාමාන්‍යයෙන් මේ සිත පහළ වීමෙහි ක්‍රමය අනුව දකින්නට පුළුවන්කම තිබෙනවා හිතේ සාමාන්‍ය පවත්නා ස්වභාවය භවංග මට්ටමේ සිට පවතින්නේ. භවංග මට්ටමේ පවතිනකොට ඒ භවංගයෙන් නැගී සිටීම විදිහට භවංග චලනය වෙනවා. මේ භවංග චලනය සිද්ධ වෙන්නේ මනෝද්වාරයේහිම තියෙන උත්සාහය නිසා අරමුණක් ගැනීමට. එතකොට මේ මනෝද්වාරයෙන් අරමුණක් ගන්නා බව කියන එක උපදිනකොට තමයි අර මනෝද්වාර වර්ජනය නැතිනම් මනෝද්වාරික සිත උපදින්නේ. මනෝද්වාරයෙන් ගන්නෙ මොන ආවර්ජනයද? මොකද්ද ගන්න අරමුණ? අර ඊට ප්‍රථමයෙන් අපි සඳහන් කළා වගේ අර විපස්සනා සහිත දියුණු කරමින් පැමිණි විපස්සනා අරමුණම තමයි මේ මනෝද්වාර වර්ජන සිතෙන් අරමුණු කරගන්නේ. ඊට පස්සේ ඒක පරිකර්ම වශයෙන් නැවත ඒක පුරුදු කිරීම විදිහට ඒක විපස්සනා වශයෙන් වඩන ඒ තියුණු සිතක් උපදිනවා පරිකර්ම වශයෙන්. ඒ පරිකර්ම සිතට අනතුරුව යම් ආකාරයකට ඒ සිතෙහි යම් උපචාර මට්ටමේ සිතක් තියෙනවා ඒ කියන්නේ උපචාර කියලා කියන්නේ සමීප වෙහි සමීපෙහි හැසිරීම වගේ අර්ථයක් නෙදෙන්නේ. මෙතනද මේ උපචාර කියන්නේ මොකද්ද? මෙතනදී උපචාර කියලා කියන්නේ අර සෝවාන් මාර්ගයට සමීප කරවීම විදිහට අර තියුණුව තවදුරටත් තියුණු විපස්සනා වශයෙන් දැකීමෙහි තවත් සිතක් උපදිනවා කුසල සිතක්. මේකට අපි කියනවා උපචාර අවස්ථාව කියලා. ඒ වගේම ඒ පරිකර්ම අවස්ථාව වගේම උපචාර අවස්ථාවත් ඉක්මවා ගියාට පස්සේ එතන ඊළඟට හටගන්නා අනුලෝම සිතක් අර සෝතාපට්ටි මාර්ගයට අනුලෝම යන සිතක් පහළ වෙනවා. ඉන් අනතුරුව ගෝත්‍ර භූසිත ප්‍රසජන ගෝත්‍රයෙන් ඉක්මීම් විදිහට ඇති වෙන ගෝත්‍ර භූසිත පහළ වෙලා තමයි මාර්ගසිත උපදින්නේ. සෝතාපට්ටි මාර්ගයේ උපදින්නේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරමින්. මේ ඵලසිත දෙකක් පහළ වෙලා ඉන් අනතුරුව ඒ චිත්ත වීතිය සිඳී යනවා නැතිනම් භවංගගත වීම සිද්ධ වෙනවා. මේ සෝවාන් මාර්ග එක චිත්ත වීතියක්. ඒ වගේම තික්කපඤ්ඤ පුද්ගලයෙකුට තීක්ෂණ ප්‍රඥා ඇති පුද්ගලයෙකුට මේ සෝවාන් මාර්ග වීතියම උපදිනවා. ඒ පුද්ගලයාට අර පරිකර්ම අවස්ථාව නැතිව පරිකර්ම කිරීමක් නැතිව තියුණු විපස්සනා සිතක් එයාට පවතිනකොට තීක්ෂණ ප්‍රඥාව සහිත පුද්ගලයෙකුට සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීමේදී පරිකර්ම සිතෙහි පහළ නැතිව උපදිනවා. එතකොට මේ අවස්ථාවන්හිදී අපිට දකින්න පුළුවන් මනෝද්වාරයට පස්සේ පරිකර්ම සිත පහළ වෙනවා. උපචාර සිත පහළ වෙනවා. අනුලෝම සිත පහළ වෙනවා. ගෝත්‍ර භූ සිත පහළ වෙනවා. සිත හතරක් පහළ වෙනවා. මේ සිත හතරට පස්සේ තමයි සෝවාන් මාර්ග සිත උපදින්නේ. මේ සිත් හතරම ඥාන සංප්‍රයුක්ත කාමාවචර භූමියේ උපදින කුසල් සිත් ලෙසයි මේ සිත් හතර සඳහන් වන්නේ. එතකොට ඥාන සංප්‍රයුක්ත කුසල සිත්යන් හැටියටයි දක්වන්නේ. හැබැයි මේවා කාම භූමියේ ප්‍රතිසන්දි විපාක ගෙනල්ලා දෙන දේවල් නෙමෙයි. මේකෙන් කරන්නේ වෙනම වැඩ කොටසක් මේ සිතින් කරන්නේ. අන්න ඒ හේතුව නිසා තමයි මේ සිත අර සාමාන්‍යයෙන් කාම ජවන හැටියට නම් කරන්නේ නැතුව ඒ සිත් ටික නම් කරන්නේ වෙනස් විදිහකට. ඒ කියන්නේ උපචාරසිත මේ පරිකර්මසිත, උපචාරසිත, අනුලෝමසිත, ගෝත්‍රභූසිත කියලා ඒ වෙනස් නාමකරණයකින් ඒකේ කෘත්‍යයෙන් ඒ සිතෙන් කරන වැඩ කොටසේ නමින් ඒ සිත හඳුන්වන්නේ අන්න ඒ හේතුව නිසා. එතකොට මේ විදිහට සෝතාපට්ටි මාර්ගයේ ඉපදුනාට පස්සේ ඊට අනතුරුව ඵලසිත අවස්ථා දෙකක් හටගෙන සිත සාමාන්‍ය භවංගත වීම සිද්ධ වෙනවා. ඒක තමයි සෝවාන් ඵල අවස්ථාවක වීතිය නැවත නැවත ඒ ඵල අවස්ථාව ආවර්ජනා කරමින් ඊට පස්සේ පුළුවන්කම තිබෙනවා මනෝද්වාරික වීතියින් නැවත උපදවන්නට මේ හා සමාන වීති රාශියක් උපදවන්නට පුළුවන්කම තිබෙනවා ඒ සිත ඵල සමාපත්තියට සමවැදීම් විදිහට නැවත නැවත ඒ සිත් පරම්පරාවම පහල කරමින් යන්නට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ ආකාරයට මේ සෝවාන් ඵල අවස්ථාව පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා එතකොට මේ විදිහට සෝතාපන්න ඵලය උපදව ගන්න කෙනෙකුට සෝවාන් ඵල ඵල ප්‍රාප්තිය ඵලයට පැමිණීම කියන එක ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය, තෘතිය, චතුර්ථ, පංචම ධ්‍යාන සහිතව පත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ධ්‍යාන සහිතව මේ ඵලයට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම අර විදර්ශනා සහිත කුසලයක් එයාට තියෙන්නට ඕනේ. ඒ විදර්ශනා සහිත කුසලයක් සහිත සිත ඒ කියන්නේ අර අපි ගාව පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ ආදී වශයෙන් උපදින ඒ සිත් ටික පරිකර්මය නැති වුණත් අනෙක් ඒ සිත් තුන ඉපදිලා තමයි සුවාන් නීතියක් කොයි ඉපදින ඕනම අවස්ථාවක හට ගැනීම සිද්ධ වන්නේ. එසේනම් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා අර ධ්‍යාන මට්ටම කියන එක එතනදී පාදක වෙන්නේ කොයි කොයි ආකාරයකටද කියන එක. ඒ කියන්නේ අත්නහැරි ධාන මට්ටමක් මත පිහිටලා තමයි මේ සිත උපදින්නේ. මේ සිත උපදිනකොට ඒ සඳහා ධානය කියන දේ උපස්තම්භක වන්නට පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි එයා මීට පෙර සිත වඩා ධාන උපදෝගෙන ඉන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ග වීතිය උපදින්නට පෙර ආතුව එයා ධානයක් උපදවලා තියෙනවා. ඒ ධානය උපදවගත් අවස්ථාවක තමයි එයා ඒ බඳු මට්ටමක ඉඳලා විදර්ශනා කරනකොට තමයි මේක ලැබෙන්නේ. ඒකට එයා ඒ ධානයට පත්තුන මට්ටමේ ඒ භූමි මට්ටමක තියෙන අරමුණු තමයි එයාට විදර්ශනා වශයෙන් වඩන්න සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව හසු වෙන්නේ. නිසා ඒ මට්ටමේම අරමුණු අරගෙන වඩනකොට ධානයට පැමිණීම කියන දේ නිකම්ම සිද්ධ වෙලා තියෙනවා. නැත්නම් ඒ ධානය මේ මට්ටමේදී එයාගේ සෝතාපට්ටි මාර්ගයට උපකාර කරලා තියෙනවා. ඒක සහිතව තමයි ඒක අත් නොහැරි තැනක තමයි එයාට මේ අවස්ථාව වෙනකොට සිත උපදින්නේ මාර්ගසිත කියන එක. මාර්ගසිත උපදින වෙලාවේදී ධානාසිත උපදින්නට ඕනේ කියලා එකක් නැහැ. එකම අවස්ථාවේ අපි දන්නවා සිත් දෙකක් උපදින්නේ නැහැ කියලා. දැන් අපි දන්නවනේ චුතියටපත් වෙනකොට යම් අවස්ථාවකදී ඒ චුතිසිත කියන එක උපදිනකොට ඒ චුතිය සිද්ධ වෙන්නේ චුතිසිතක් හැටියට උපදිනවා කියන එක සිද්ධ වෙන්නේ අර භවාංග චිත්ත සම්පතියම ගත්තම අරමුණක් නීට පෙර ආත්මෝනේ කර්ම ගති නිමිති අරමුණු කරමින් සිත් පහළ වෙන්නේ. එතකොට රූපාවචර නිමිත්තක් කර්මයක් අනුව නිමිති සිහි කරගෙන රූපාවචර ප්‍රතිසන්දයකට යන කෙනෙකුට එතන ඒ අරමුණ වුණාට දැන් භාංග සිත හැටියට පහළ වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ සුති සිත හැටියට පහළ වෙන්නේ මොකද්ද? ඒක යා කාම භූමියේ ප්‍රතිසන්දිය ගන්න ගත්ත හිත හා සමාන සිතක් තමයි මේ අවස්ථාවකදී පහළ වීම සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. දැන් අර සෝතාපට්ටි මාර්ගසිත උපදිනවා. හැබැයි සෝතාපට්ටි මාර්ගසිත උපදින්නේ ප්‍රථම ධානයේ සහිතවම, ဒုတိ ය ධානයේ සහිතවම, තෘතිය චතුත්ථ ධාන සහිතවම තමයි පංචම ධාන සහිතවම තමයි ඒක උපදින්නේ. ඒක උපදින අවස්ථාවවලදී කෙනකෙනාගේ සිතෙහි දියුණු කිරීම අනුව ඒ ධ්‍යාන සහිත බව වෙනස් වන්නට පුළුවන්කම තියෙනවා. ඒ ධ්‍යානයේට සිත තබන විදිහ අනුව කෙනකෙනාට ඒක වෙනස් වන්නට පුළුවන්කම තියෙනවා. ඒක සමත මූලික කෙනාටත් විපස්සනා මූලික කෙනාටත් සිද්ධ ගන්නට පුළුවන්කම තියෙනවා. ශුෂ්ක විපස්සක කෙනාට උනත් ඕනම කෙනෙක් සෝවාන් මාර්ගයේ ලබනවා නම් ලබන්නේ ප්‍රථම ධ්‍යානයේ මට්ටමක වූ චිත්ත ඒකාග්‍රතාවයක්වත් සහිතවම තමයි. ධානයක් නැතුව නිවන් දකින්නේ නැහැ. ඒක ආර්ය ධාන හැටියට මේ ශාසනයේ ධාන හඳුන්වන්නේ අන්නේ හේතුව නිසා. සම්මා සමාධිය කියන අංගය තුල ඒ ධානය තමයි පරිපූර්ණ භාවයට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම එයා ඊට ප්‍රථමයෙන් ධ්‍යාන උපදවගත්ත කෙනෙක් නොවෙන්න පුළුවන්. හැබැයි එයා ලෝකෝත්තර මාර්ගයේ සෝතාපට්ටි මාර්ගයේ උපදවන මොහොතේ එයාගේ තිබෙන චිත්ත ඒකාග්‍රතාවය අර ප්‍රථම ධ්‍යාන මට්ටමේ තියෙන චිත්ත ඒකාග්‍රතාවය. එයාගේ අර මාර්ගයේ වඩපු විදිහ අනුව විපස්සනාවේ හිතිබන බලවත් බව අනුව නුවණ උපදවන අනුව ඒක ဒုတိ ය ධානයේ මුල් කරගත් එකක් වෙන්නට පුළුවන්. ඒ ආකාරයට එයා මීට පෙර වෙනම ධානයක් උපදවලා පරිකර්ම වශීභාවයට පමුණවාගෙන තිබ්බේ නැති වුණා. සෝතාපට්ටි මාර්ගයේ උපදවන අවස්ථාවවලදී එයා ඒ අවස්ථාවවලදී හටගන්න සිත ප්‍රථම ධ්‍යාන සහිත සිතක් හැටියට හඳුන්වනවා. ඇයි? ඒ බඳු මට්ටමේ ධ්‍යාන ලක්ෂණ ටික තියෙනවා. ප්‍රථම ධ්‍යානයේ තුල ඒ ධ්‍යාන ලක්ෂණයන් තියෙනවා නම් ඒවා මේ සෝවාන් මාර්ග සිතෙත් ඒ ධ්‍යාන ලක්ෂණ ටික අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සිත උපදින විදිහ අනුව ඒ ධ්‍යාන ලක්ෂණයන් වෙනස් වෙ දෙන්නට පුළුවන්කම තියෙන. ඒ නිසා ඒ අවස්ථා සියල්ලංගෙම ප්‍රථම ධ්‍යාන සිත උපදින්නට පුළුවන්කම තිබෙනවා. ඒක අපිට යනුව ඒ ගැටලු ටිකට අපිට निराකරණය කරගෙන විසඳුමක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඊළඟට ගැටලුවක් හැටියට යොමු වෙලා තියෙනවා. සම්‍යක් ප්‍රයෝගයන්හි තේරුම කුමක්ද කියලා. සම්‍යක් ප්‍රයෝග කියලා කියන්නේ ප්‍රයෝග කරනවා කියලා කියන්නේ යම් උත්සාහයක් දරනවා කියන එක. ඒකෙදී තව අර්ථයක් විදිහට අපිට මේ ප්‍රයෝග කරනවා කියන එකේදී යම් ආකාරයකින් යම් කිසි දෙයක් සැඟවීම සඳහා දරන උත්සාහයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම සම්‍යක් ප්‍රයෝග කියනකොට ඒ ප්‍රයෝගය යහපත් ආකාරයෙන් කරනවා වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් තමන්ට මුසාවාදය සිදු නොවන පරිදි මුසාවාදයේ සිදු නොවන පරිදි අනිකාගේ යහපත සඳහා තමනුත් බොරු නොකියා ඒ සඳහා යම් ප්‍රයෝගයක් කරලා ඒක වසා දමන්නට පුළුවන්කම තිබෙනවා. සමහර වෙලාවට ඇතැම් දෙයක් තව කෙනෙකුට ප්‍රකාශ කිරීම ඇතුලේ ව්‍යසනයක් ඇති වෙන්න පුළුවන්. එක්ක ඒ පුද්ගලයා අකුසල් කරගන්න පුළුවන්, එක්ක තව අයට බොහොම අකුසල් රැස් වෙන දෙයක් වෙන්න පුළුවන්, තව අයට අහිත පිණිස, පීඩා පිණිස පවතින දෙයක් වන්නට පුළුවන්. ඒ කියලා Tamanට බොරු කියන්නේ නැතුව පුළුවන්කම තියෙනවා ඒ අවස්ථාවවලදී කෙනෙකුට ඕන සම්‍යක් ප්‍රයෝගයක් පාවිච්චි කරන්න. සම්‍යක් ප්‍රයෝගයන් යනුවෙන් අදහස් කරන්නේ ඒ ඒ අවස්ථාවේදී අනිකාගේ හෝ තමන්ගේ හෝ ඒ සුභ යහ සුභාර්ථ සිද්ධිය සඳහා යහපත සඳහා බොරුවකුත් නොකියා බොරුවක් කියමින් Tamanට හානි පමුණව ගන්නෙත් නැතුව යම් ආකාරයක ප්‍රයෝගයකින් කටයුතු සිද්ධ කිරීම කියන එක. ඒක කෙලෙසයක් හැටියට ක්‍රියාත්මක වීම නෙමෙයි එතනදී අදහස් කරන්නේ. හුදෙක්ම තමාගේ සහ අනුන්ගේ රැකවරණය සඳහා ඇති කරගන්න ප්‍රයෝග කිරීමක් හැටියට සිද්ධ කරන දෙයක් තමයි සම්‍යක් ප්‍රයෝග කියලා දක්වන්නේ. ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා මේ සියලු ධර්මයෝ අනාත්මයි යන්න පැහැදිලි කර දෙන්නට කියලා. සියලු ධර්මයෝ අනාත්මයි දැන් සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා සබ්බේ ධම්මා අනාත්තා කියලා දක්වනවා සියලු ධර්මයෝ අනාත්මයි කියලා අනාත්මයි කියලා කියනකොට මෙතනදී මේ සියලු ධර්මයන් ආත්ම ස්වභාවයකින් ගත නොහැකි ධර්මයක් කිසිම ධර්මයක් ආත්ම ස්වභාවයකින් ගත නොහැකි සියලු ධර්මයෝ අනිත්‍යයි කියන්නේ නැහැ ඒකට හේතුව තමයි සියලු ධර්මයන් අනිත්‍ය නොවන්නේ දැන් නිර්වාණය යන අසංස්කෘත ධාතු අනිත්‍යභාවයෙන් පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි ඒක අසංස්කෘත ධර්මයක්. ඒක නිර්වාණ නිර්වාණය කියන එක ඒක තියම් ධර්මයක්. ඒක අනිත්‍යභාවයෙන් පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. නිසා එතනදි කියන්නේ නෑ සබ්බේ ධම්මා අනිච්චා කියලා කියන්නේ නැහැ. සබ්බේ සංඛාරා අනිච්චා සියලු සංස්කාරයෝ සංස්කෘත සංස්කාරයෝ කියන්නේ හේතු නිසා සකස් වූ දේවල් ඒවා අනිත්‍යයි. හැබැයි සබ්බේ ධම්මා අනාත්තා සියලු ධර්මයෝ අනාත්මයි. යම් ධර්මයක් හට ගන්නවා නම් ඒ හට ගන්නු ලබන සියලු ධර්මයෝ ආත්ම භාව වශයෙන් පණවන්නට පුළුවන් කමක් නැති ස්වභාවයෙන් යුක්ත බවක් තියෙන නිසා ඒවා අනාත්මයි කියලා කියනවා. ඒ අනාත්ම බව කියනකොට යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියලා අපි කතා කරනවා යමක් අනිත්‍ය නම් ඒක දුකයි යමක් දුක නම් ඒක අනාත්මයි කියනකොට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව පිළිබඳව කතා කරන පරයයක් තියෙනවා. ඒ අනිත්‍ය වන්නා වූ සියලුම දේ අනිවාර්යයෙන්ම දුකයි. ඒ වගේම දුක් වන්නා වූ සියලුම ධර්මයෝ අනාත්මයි කියලා තමයි එතනදිත් පැහැදිලි කරන්නේ. හැබැයි අනිත්‍ය වන්නා වූ සියලුම දේවල් දුකයි දුක් වන්නා වූ සියලුම දේවල් අනාත්මයි කිව්වා කියලා අනාත්ම වන්නා වූ සියලුම දේවල් දුකයි අනාත්ම වන්නා වූ සියලුම දේවල් අනිත්‍යයි කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ ලෝකේ යම් කිසි ධර්මයක් තියෙනවා නම් ඒ ඒ අනාත්ම භාවයෙන් යුක්තයි. ඒ කියන්නේ අත්භාව වශයෙන් පණවන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම සාරාපගත භාවයකින් අපිට අනාත්ම ලක්ෂණය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සංස්කාරයන්ගේ තියෙන මේ පහත් ස්වභාවය පිළිබඳව සලකා බැලීම තුලත් අනාත්මය කියන දේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. උද්‍යවයේ ඥානය උපදවා ගැනීම තුළ ඒ සුද්ධ සංස්කාර සම්තතියක් ලෙස දැනි දැකීම තුලත් අනාත්මය කියන දේ පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අනත්තානු දර්ශනයේ තුල යම් යම් වෙනස්කම් අපිට දකින්නට පුළුවන්කම තියෙන එකක්. ඒ ධර්මයන් ආත්ම වශයෙන් ගත නොහැකි බව. ඒ ධර්මයන් ආත්ම වශයෙන් ගන්නට පුළුවන් කමක් නැහැ කියන එක. අනිත් එක තමයි අනිත්‍ය ආදී භාවයෙන් යුක්ත ධර්මයන්ගේ ඒ නිසා विद्यमान වන අනාත්ම ස්වභාවය. අනිත්‍ය ආදී ස්වභාවය නිසා विद्यमान වන අනාත්ම ස්වභාවය කියන එක. ඒ වගේම ඒ සංස්කාර ආදී ධර්මයන්ගේ තිබෙන අනාත්ම ලක්ෂණය කියන මේ වගේ අනාත්ම බව කියන එක අපිට විවිධ පැතිවලින් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් ඒ ධර්මයන්ගේ අනාත්ම ලක්ෂණය තමයි අපි ස්මතු කරගත යුතු ප්‍රකට කරගත යුතු දේ බවට පත්වන්නේ ඒක නිවනට මගක් හැටියට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන දෙයක්. ඒ වගේම නිවනට හෝ මගඵලවලට තියෙන ආශාව තණ්හාවද නිවන් අවබෝධ කිරීමට කර ගැනීමට නිවනට මගඵලවලට තියෙන ආශාව අතහරින්න කියා යමෙක් කියනවා නම් ඒ ධර්මානුකූලද නැහැ බුදුරජාණන් වහන්සේ ඒක තණ්හාවක් ලෙස දේශනා කරන්නේ නැහැ ඒකට අපි පාවිච්චි කරන වචනයක් ඡන්දය කියලා ඡන්දය කියන්නේ කැමැත්ත කියන එක. නිවනට තෘෂ්ණාව සප්‍රීතික තෘෂ්ණාව නෙමෙයි ඇති කරගන්න කෙනෙක්. නිවන කියන දේ මනාව තේරුම් ගන්න කෙනෙක් නිවන ගැන ඇති කරගන්නේ සප්‍රීතික තෘෂ්ණාව නෙමෙයි. සප්‍රීතික තෘෂ්ණාව කියලා කියන්නේ අර ප්‍රීතියට තමන්ගේ උදවැඩි බවට සිතෙහි ඇතිවන ප්‍රමුදිත බවට ඒ මුල් කරගත්ත ප්‍රීතිමය ස්වභාවයට යම්කිසි කෙනෙක් තණ්හා කරනවා නම් ආශා කරනවා නම් කැමැති වෙනවා නම් ඒක තමයි සප්‍රීතික තණ්හාව කියලා කියන්නේ. මාර්ගඵල පිළිබඳව තිබෙන තණ්හාව කියන එක තණ්හාව කියන වචනය එතනට රළු වැඩි දෙයක් තණ්හාව කියන එක එතන යෙදෙන්නේ නැහැ. ඒකන තියෙනවා කැමැත්තක්. ඒකට පාවිච්චි කරන්නේ ඡන්දය කියලා මිසක ඒකට පාවිච්චි කරන්නේ තණ්හාව කියලා නෙමෙයි. ඡන්දය කියලා කියන මේ ධර්මය යම් අවස්ථාවක පහළ වෙනවා නම් ඒ කැමැත්ත කියන ස්වභාවය යම් වෙලාවක උපදිනවා නම් ඒ කැමැත්ත කියන දේ උපදින්නේම අර කුසල ධර්මයන් විශේෂෙහි ඇතිවන දෙයක් හැටියට. ඒකට අපි කියනවා කත්තු කම්මතා කුසල ඡන්දේ කියලා. කිරීමට ඇති කැමැත්ත කියන එක. ඒක තියෙන්නට ඕන දෙයක්. ඒක නැතුව මාර්ගේ වඩන්න පුළුවන් කමක් නැති වෙනවා. ඒ නිසා තමයි ඡන්දය අධිපති ධර්මයක් හැටියටත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඡන්දාධිපතේයව සෝවාන් ආදී මාර්ගයන් උපදවන අවස්ථා පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක ඒ නිසා ඡන්දය කියන දේ අපි වෙන් කර ගැනීම අවශ්‍යයි. ඒ වගේම යම් කිසි කෙනෙක් නිවනට තියෙන කැමැත්ත, නිවන් දැකීමට තියෙන බලාපොරොත්තුව, ආශාව ඒක අතහැර ගන්නට එපා කියලා කියනවා නම් හොඳම දේ තමයි අංගුත්තර නිකායේ තික නිපාතය අරගෙන අපි ටිකක් පරිශීලනය කරලා බලන එක ඉතාමත් වටිනවා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතයේදී දේශනා කරනවා. අපිට යම් කිසි පුද්ගලයෝ ලෝකේ ඉන්නවා. ඒ පුද්ගලයා මේ විගතාස පුද්ගලයෙක් ඉන්නවා. ඒ වගේම ආසංක පුද්ගලයෙක් ඉන්නවා. ඒ වගේම මේ පුද්ගල තුන්දෙනෙක් ලෝකයේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා රජ කුමාරයෙකුට, රජවරු කීප දෙනෙකුට, රජ කුමාරයෙකුට. ඒ කියන්නේ යම්කිසි විදිහකින් මහන්නේ මේ ලෝකයේහි යම්කිසි කෙනෙක් හීන කුලයේහි ඉපදුණු කෙනෙක් ඉන්නවා. පහත් කුලයේහි ඉපදුණු කෙනෙක් ඉන්නවා. ඒ හීන කුලයේහි පහත් කුලයේහි ඉපදිලා ඒ පුද්ගලයා කවදා හරි දවසක එයා මම කවද්ද රජ වෙන්නේ කියලා බලාගෙන ඉන්නවද කියනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ. මනුස්සයාගේ එහෙම හීනයක්වත් එහෙම දැක්මක්වත් ඇත්තේ නැහැ. මම කවද්ද රජ වෙන්නේ කියලා එහෙම දෙයක් ඔහුගේ මනසේ ඇත්තේ නැහැ. ඒ වගේම තව පුද්ගලයෙක් ඉන්නවා. රජ කුමාරයෙක්, ශාස්ත්‍රීය රජ කුමාරයෙක්. ඔහුට කැමැත්තක් තියෙනවා. මම කවද්ද මගේ ඔටුනු පළඳලා මාව අභිෂේකයට ලක් කරන්න කියලා ඔහු පිළිබඳව මේ පුද්ගලයෙක් ඉන්නවා එයා මේ ආශාව සහිතව වාසය කරනවා. එතකොට දැන් කලින් පුද්ගලයා හඳුන්වනවා નિરાශ පුද්ගලයා කියලා ඊට පස්සේ මේ පුද්ගලයා ඒ කියන්නේ ආශා සහිත පුද්ගලයෙක් හැටියට දක්වනවා මේ එයා කැමැත්ත සහිතව ඉන්නවා මම කවද්ද ඔටුනු පළඳලා මාව රජකමටපත් කරන්න කියලා. ඒ වගේම තුන්වෙනි පුද්ගලයෙක් ඉන්නවා එයාට කියන්නේ විගතාස පුද්ගලයා කියලා. ඒ කියන්නේ ඔටුනු පළන් ශාස්ත්‍රීය රජුරවන්ට කවදාවත් හිතෙන්නේ නැහැ මම කවද්ද නැවත ඔටුනු පළඳලා මම අභිෂේක කරන්න කියලා. එයා දැන් දැනටත් ඔටුනු පළඳලා ඉවරයි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේක උපමා කරනවා මේ ශාසනයෙහි ඇතම් කෙනෙක් ඉන්නවා බොහොම පවිතු ලාමක අදහස් තියෙන සමහර පුද්ගලයෝ ඉන්නවා. මේ පුද්ගලයන්ට කවදාවත් හිතෙන්නේ අනේ මම කවද්ද නිවන් දකින්නේ කියලා. එහෙම එහෙම අදහසක් ඇති වෙන්නේ නැහැ. එහෙම ආසාවක් හෝ එහෙම කැමැත්තක් උපදින්නේ නැහැ. ඒක මේ අර හරියට අර හීන කුලේ ඉපදිලා බොහොම පැත්තක ඉන්න මිනිස්සෙකුගේ හිතකවත් තුන් හිතකවත් හීනයකවත් නැහැ මම කවද්ද රජ වෙන්නේ කියලා. ඒ වගේ අර ඉන්න පවිතු අදහස් තියෙන පුද්ගලයාගේ හිතේ කවදාවත් නැහැ මම කවද්ද මේ අරිහත්ත්වයට පත්වන්නේ කියලා එහෙම අදහසක් ඇත්තේ නැහැ. ඒ වගේම නිවැරදි සීල සම්පන්න භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. මේ නිවැරදි සීල සම්පන්න මේ භික්ෂුන් වහන්සේට දිනක ඒ කියන්නේ අදහසක් ඇති වෙන උන්වහන්සේට අහන්න ලැබෙන අන්න අර භික්ෂුව මේ ක්ෂීණාශ්‍රව බවටපත් වෙලා. අර භික්ෂුන් වහන්සේ අරිහත් ඵලයටපත් වෙලා. කියලා අරිහත් ඵලයටපත් වන භික්ෂුන් වහන්සේලා ගැන අහන්න ලැබෙනවා. එහෙම අහන්න ලැබෙනකොට උන්වහන්සේ කල්පනා කරනවා අනේ මම කවද්ද අරිහත් ඵලය සාක්ෂාත් කරගන්නේ? මම කොහොමද ඒ සඳහා උත්සාහවත් වෙන්නේ? මම කොහොමද එතනට යන්නේ? එයා ඒ පිළිබඳ කැමැත්ත උපදව ගන්නවා. එයා ඒ පිළිබඳව ආශාවෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. ඒ වගේම යම් පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා විගතාස පුද්ගලයෙක් දුරු කරපු ආශා තියෙන පුද්ගලයෙක්. දැන් මේ අරහත් ඵලයේ උපදවගෙන ඉන්නවා. දැන් එයාට ආපෝ කැමැත්තක් නැහැ මම කවද්ද රහත් වෙන්නේ කියලා. දැන්ටත් රහත් වෙලා නින්නේ. ඔන්න ඔය විදිහට පුද්ගලයෝ තුන් දෙනෙක් දේශනා කරනවා. ඉතින් දැන් මේ දේ දිහා බැලුවාම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අර මාර්ගඵල මම කොහොමද ලබාගන්නේ මේක කියලා කැමැත්තෙන් ඉන්නවා කියන එක. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු කරන්නේ ධර්ම විරෝධී ප්‍රකාශනයක්. ඒක ධර්මයට ගැලපෙන්නේ නැහැ. මේ මට මතක් වුණ මේ මොහොතේ සූත්‍රයක් මම පැහැදිලි කළේ. හැබැයි තව බොහෝ සූත්‍ර දේශනා අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනුත්තරං යෝගක්ඛේමං පත්තේ මානෝ විහෙරති. අනුත්තර වූ යෝගක්ෂේම සංඛ්‍යාත නිර්වාණය ප්‍රාර්ථනා කරමින් වාසය කරනවා. මේ පිළිබඳ කැමැත්තෙන් ඉන්නවා. ඒ පිළිබඳ වෑයම් කරන උත්සාහයක් ඇති කරගන්නවා. එතකොට ඒ උත්සාහය කියන දේ වෑයම් කිරීම කියන දේ අර මාර්ගඵල අධිගම සාධනය කරගන්නේ කවද්ද කුදස්සනාමාහං කවද්ද මම ඒ ඵලයේ ඵලය ලබන්නේ කියන තැන ඉඳලා කැමැත්තෙන් කටයුතු කරනවා. ඒක නරක දෙයක් නෙමෙයි. ඒක ඊටාම හොඳ දෙයක්. කවුරු හරි ඒක නොකළ යුතුයි කියනවා නම් ඔහු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය වෙනස් කරන කෙනෙක්, බුද්ධ වචනයට එහා යන කෙනෙක් බවට නිකම්ම පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ වගේ තැන්වලට අපි පත්නවන්නට අපි උත්සාහවත් වන්නට ඕනේ. ඊළඟට ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හරහා තණ්හා උපාදාන තුළින් කර්ම භවයේ සකස් වෙන විදිහත් කර්ම භවයේ තුලින් ජාතිය සකස් වෙන විදිහත් සඳහන් වෙනවා මෙම ක්‍රියාවලියේ චිත්ත වීතියක කුමන සිත් හරහා සිදු වෙනවද කියලා විමසලා තියෙනවා මේ ඇත්තට මේ චිත්ත වීතිය සහ පටිච්චසමුප්පාදය කියන එක මේක කරුණු දෙකක් ඒක අපි පැහැදිලි කරන ක්‍රමවේදයන් දෙකක් එතකොට පටිසමුපාදය කියන එක අපි අරගෙන බැලුවාම අපි මේක අවිද්‍යා සංස්කාර, තණ්හා උපාදාන භව ඊට පස්සේ විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා, තණ්හා උපාදාන භව, ජාති ජරා මරණ කියලා අපි මේ බෙදෙන පටිසමුපාදය ඇතුලේ මේ සම්මුති වශයෙන් සාමාන්‍ය විදිහට පටිසමුපාදය ගත්තොත් එහෙම ඒක ඒක චිත්තක්ෂණිකව පෙන්නනව නෙමෙයි ඒක මේ සංසාරික ක්‍රියාවලිය මේ හේතුඵල ධර්මයේ පිළිබඳව කරන පොදු පැහැදිලි කිරීම. ඒක චිත්තක්ෂණිකව අපිට එක චිත්ත වීතියක අවිද්‍යා සංස්කාරයේ මුලින් තිබ්බා ඊට පස්සේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඒ චිත්ත වීතියේ මුල් අවස්ථා ටිකේ තිබ්බා ඊට පස්සේ තණ්හා උපාදාන භව ඉපදුනා කියලා මේ ඒ එක වීතියක් ඇතුළේ සිදුවන සිත් හැටියට ඒක පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ ඒ අවිද්‍යා සංඛාර කියලා කියනකොට අතීත කර්ම භවයේ තුල ඇති කරගත් අවිද්‍යාවෙන් ඒ ඇති කරගත් සංස්කාරයේහි මුල්ලීම තුළ විඥානයේ මෞකසට ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීම කියන තැනකදී මේ විඥානයේ මෞකසට ප්‍රතිෂ්ඨා වශයෙන් දැස ගන්න තියෙන හේතුව ගැන තමයි මේ කතා කරන්නේ. ඒ විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියනකොට ඒක වෙනස් ස්වરૂපයකින් තමයි ඒක කතා කරන්නට තියෙන්නේ. ඉතින් ඒක ඒ නිසා ඒක විවිධ පර්යායන් ඔස්සේ අපිට බෙදා දක්වා ගන්න තියෙන දෙයක් තමයි පටිච්චසමුප්පාදය සහ චිත්ත වීති කියලා අපි කතා කරන මේ දෙක. හැබැයි මේවා යම් ආකාරයකට කෙනෙකුට සංසන්දනාත්මකව කතා කරන්න බෑ කියනවා නෙමෙයි. යම් කෙනෙකුට අවශ්‍ය නම් සංසන්දනාත්මකව කතා කරන්නට පුළුවන්කම තියෙන. දැන් මෙතන විමසලා තියෙනා වගේම තණ්හා උපාදාන භව ජාති කියන මේ දේවල් දිහා බැලුවහම ප්‍රතිසන්දි ගන්න අවස්ථාවකදී අපි දන්නවා තණ්හා උපාදාන භව ඒ කියන්නේ වර්තමාන හේතු ටික හැටියට අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව ඒ නිසා අනාගත ඵල හැටියට ජාතිය කියන දේ ලැබෙනවා. වර්තමානයේහි අපි ප්‍රතිසන්දි ගන්න, කියන්නේ චුතිචිත්තය හට ගන්න අවස්ථාවකදී කොහොමද චුතිචිත්තය පහළ වෙන්නේ? යම් විදිහකින් මනෝද්වාරිකව හෝ නැත්නම් චක්කුද්වාරිකව හෝ යම් කිසි අරමුණක් අරගෙන මේක චුතිචිත්තේ පහළ වෙන්නේ. ඒ චුතිචිත්තේ පහළ වෙනකොට අර මේ රූපයක් හෝ අරමුණු කරගෙන සද්ද ගන්ධ රසයේ පොට්ටබ්බ හෝ යම් කිසි ධර්මයක් අරමුණු කරගෙන ඒ සිත සාමාන්‍යයෙන් උපදින අර වීති ක්‍රමයට ගිහිලා ජවන සිත් පහක් හටගෙන ඊට පස්සේ තදාරම්මණිතදී හෝ නැතුව හෝ චුතිසිත හටගෙන ප්‍රතිසන්දියට පැමිණීමන සිද්ධ වෙන්නේ. මේ ආකාරයට චුතිය සහ ප්‍රතිසන්දිය සිදුවන අවස්ථා දිහා අපි බැලුවහම අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. අර ජවනයේ කියන අවස්ථාවන්ගේදී කුසල ජවන අකුසල ජවන ආදී ලෙස ඒ උපදින ජවන අවස්ථාවන්ගේදී තණ්හා උපාදාන භව කියන ටික තණ්හා උපාදාන භව කියන ටිකම යෙදෙනත් ජාතිය කියන දේ උපදවන්නට තණ්හා උපාදාන කියන්නේ මම මේ කියන්නේ වීතියක් හැටියට ගන්නකොට ඇති වෙන தත්ත්වය තණ්හා උපාදාන භව කියන ටික යෙදුනොත් එහෙම අපිට තණ්හාව කියන්නේ කුසලයක්ද උපාදානය කියන්නේ කුසලයක්ද ඒක කුසලයක් නෙමෙයි ඊට පස්සේ ඒ උපාදානයේ තණ්හාව සහ ප්‍රත්‍යවීම තුල නම් භවය සකස් වෙලා තියෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ඒක අපිට හොඳ දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ එක එක සිතක් ඇතුලේ අපිට ඒ කියන්නේ එක වීතියක් ඇතුලේ තණ්හා උපාදාන කියන එක මේ සිත්වලට අනතුරුව උපදින ඊළඟ සිත කුසල් වෙලා ඊළඟ සිත අකුසල් වෙන්න බෑ. එහෙම නියාමයක් ඇත්තේ නැහැ. අනන්තර වශයෙන් එහෙම සිතේ ප්‍රත්‍යභාවයකට පත්වීමක් නැහැ. කුසලයේ සහ අකුසලයේ අනන්ත රූප නිස්සේ වශයෙන් එහෙම ප්‍රත්‍යවන්නේ නැහැ. ඒ කියන්නේ දැන් තණ්හා සහිත සිතක් උපදිනවා ඊට පස්සේ උපාදාන සහිත සිතක් උපදිනවා ඊට පස්සේ මේ අර කර්ම භවයට අදාළව දැන් හිතන්නකෝ මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ උපදින කුසලයක් උපදිනවා කියලා කුසලයක් උපදිනවා කුසල සිත් ටිකක් උපදිනවා කියලා එහෙම වෙන්නේ නැහැ එක චිත්ත වීතියක උපදිනවා නම් එක කුසල ජවන උපදිනවා එක අකුසල ජවන උපදිනවා දැන් කුසල ජවන උපදිනවා නම් මේකේ තණ්හා උපාදාන භව යෙදුනේ කොතෙන්ටද මේක වීතිය ඇතුලේ තණ්හා උපාදාන භව යෙදෙන්නේ කොතනද කුසල් සිතේ අකුසල ධර්ම යෙදෙන්නේ නැත්නම් ඒක උපනිශ්‍රය වෙන්නේ උපස්තම්භක වෙන්නේ කොතනටද? ඒ නිසා ඒක කියන්නට සිත් වශයෙන් ඒක පැහැදිලි කරන්නට හදන එක, චිත්ත වීති විදියට පැහැදිලි කරන්නට හදන එක. ඒ නිසා ප්‍රායෝගිකව ඒක सिद्ध කරන්නට පුළුවන්කම තියෙන දෙයක් නෙමෙයි. හැබැයි ඊට පෙර ඉපදුණු යම් ආකාරයකට යම් අරමුණක් පිළිබඳව තණ්හා උපාදාන සහිත සිත් කෙලෙස කෘත්‍ය කරන්නට පුළුවන් ඒක අරමුණු කරමින් කුසල ආරම්මණයකට ඒකේ ඇත්ත නොදන්නා කම නිසා ඒ තණ්හා උපාදාන දෙකෙන් කෙලෙස් කෘත්‍යයක් කරන්න පුළුවන් ඒක කර්ම කෘත්‍යයක් නෙමෙයි ඒකට අර කර්ම කර්මය ගත්තාම ප්‍රතිසන්දි ප්‍රතිසන්දි ලබා දෙන කර්මය ගත්තට පස්සේ කර්ම භවය සකස් කරන පැත්තෙන් ගත්තාම ඒක පුඤ්ඤාවි සංස්කාරයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට අර කෙලස් ටිකක් එකතු වුණාට පස්සේ තමයි ප්‍රතිසන්දිය සඳහා යන්න හේතුවක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ ජාතිය උපදිනවා. තණ්හා උපාදාන භව කියන ටික. පටිච්චසමුප්පාදයක් විදිහට අපි අරගෙන බලනකොට තණ්හා උපාදාන භව කියන ටික නිසා තමයි ප්‍රතිසන්දියට ආවේ. සිත් වශයෙන් ගත්තොත් එහෙම අර කර්ම භවයට අනුව ප්‍රතිසන්දි භවය හටගත්ත චිත්ත වීතියක් අනුවට අපි අනුව අපි ගත්තොත් එහෙම මේ කර්ම භවයේදී පුඤ්ඤාභි සංස්කාරය නම් ඒක එතන ඉපදුනේ ඊට අනුව තමයි ප්‍රතිසන්දිය සිද්ධ වුනේ. එතකොට තණ්හා උපාදාන භව ඒකට උපකාර කළේ කොහොමද? ඒවා උපකාර කළේ ඒ ඒ සිතේ ඉපදිලා නෙමෙයි. ඒක කෙලෙසයක් හැටියට අර අර භූමිය දිවෙන්නට අවශ්‍ය පැතිකඩ සකස් කරලා තමයි ඒ දේවල් Tamanගේ වැඩ කොටස සිද්ධ කරලා තියෙන්නේ. නිසා ඒ වගේ පැත්තක් අර චිත්ත වීතියක දක්වනවා කියන එක ප්‍රායෝගිකව सिद्ध කරන්නට අපහසුතාවයක් තියෙන දෙයක් තමයි එලෙස අපි ඒක තේරුම් ගන්නට යනකොට දකින්න වෙන්නේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා රහතන් වහන්සේලා තුළද සුවිසි ප්‍රත්‍යම ක්‍රියාත්මක වන්නේද එසේනම් මෙම සුවිසි ප්‍රත්‍යයන් ප්‍රත්‍යජන සත්වයන් තුළ ක්‍රියාත්මක වන සුවිසි ප්‍රත්‍ය අතර වෙනසක් පවතීද යන්න පැහැදිලි කරලා දෙන්නට කියලා නෑ රහතන් වහන්සේලා තුළ සුවිසි ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙනව නෙමෙයි ප්‍රත්‍ය සමவாய උපදින තැනක අපි රහතන් වහන්සේ කියලා කියනවා. ප්‍රත්‍ය සමவாயෙන් හටගත්ත ධර්ම ටිකකට ලෝකයා ඇත්ත නොදැන ව්‍යවහාර කරන මේ රහතන් වහන්සේ කියලා. ප්‍රත්‍ය සමவாயෙන් හටගත්ත ධර්ම ටිකකට ලෝකයා ව්‍යවහාර කරන මේ ප්‍රත්‍යජනෙක් කියලා. ඒක ලෝකයාගේ ව්‍යවහාරය. ඒ ධර්ම ටික පුද්ගලයෙක් වෙනවා නම් එතන රහත් බවක් නැහැ. රහතන් වහන්සේ තුල නම් වූ පුද්ගලයෙක් තුළ සුවිසි ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙනව නෙමෙයි. සත්‍ය ධර්මයන් ක්‍රියාත්මක වෙන තැනක අපි රහතන් වහන්සේ කියලා ව්‍යවහාර කරනවා. ඒකට දැන් ඒ ප්‍රත්‍ය ධර්මයන් ව්‍යවහා ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්මයන් තියනවා කියන තැනකදී අදහස් කරන්නේ ඒ සමස්ත සූවිසි ප්‍රත්‍යම එක වෙලාවකදී මේ ක්‍රියාත්මක වෙනවා අපි ප්‍රත්‍යජනේ කිව්වත් එතන යෙදিলা ක්‍රියාත්මක වෙනවා කියන එක නෙමෙයි. හැම අවස්ථාවකදීම ප්‍රත්‍ය සූවිසි මේ මේ 24ම ක්‍රියාකාරී බව අපට දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ රහතන් වහන්සේ කියන තැනක් නෑ ප්‍රත්‍යඥය කියන තැනක් නැහැ. අපි ඒ තැන්වලට අදාළව ඒ ප්‍රත්‍ය සමவாயයෙන් උපදින ධර්ම පිළිබඳව විශ්ලේෂණය කරගන්නට ඕනේ මිසක ධර්ම සමவாயයෙන් උපද පුද්ගලයන්ගේ ඇතුලේ අභ්‍යන්තරයේහි ධර්ම සමவாய උපදිනවා කියන තැනකට ගන්න හොඳ නැහැ. වෙන වෙනම ප්‍රත්‍යයත් නැහැ. මේ රහතන් වහන්සේට උපදින ප්‍රත්‍ය ප්‍රත්‍යඥයන්ට උපදින ප්‍රත්‍ය කියලා එහෙම ප්‍රත්‍ය 24 එහෙම වර්ගීකරණයකට ලක් කරන්නේ නැහැ කොතනකදීවත්. Taman කියන තැන ප්‍රත්‍ය සමவாயෙන් හටගත්තු ධර්ම ටිකක් ඒ ධර්ම ටික ඉතුරු නැතුව ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයට පත්වන බව තේරුම් ගන්නටයි අපි මේ පටිච්චසමුප්පන්න භාවය ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න භාවය පිළිබඳව කතා කරන්නේ. අපි ඒ ස්වરૂපයෙන් මේක හඳුනා ගන්නවා විනා අපි යන්නේ නැහැ කොතනකදවත් මේවා ඔක්කොම කලවම් කරගෙන මේවා ඔක්කොම එකතු කරගෙන පුද්ගල වශයෙන් මේ දෙක දෙකක් කරලා දකින්නට යන්න හොඳ නැහැ. ඒ නිසා රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් සුවිසි ප්‍රත්‍යක් පාවිච්චි කරනවා. පුතඥයෙක් සුවිසි ප්‍රත්‍යක් පාවිච්චි කරනවා නෙමෙයි. නැත්නම් රහතන් වහන්සේ තුල සුවිසි ප්‍රත්‍යක් උපදිනවා පුතඥයෙක් සතු සුවිසි ප්‍රත්‍යක් උපදිනවා නෙමෙයි. යම් ප්‍රත්‍ය ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් අපි එතනට රහතන් වහන්සේ කියලා විවහාර කරනවා ඇත්ත නොදන්නා නිසා. යම් තැනක ප්‍රත්‍ය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙන තැනක අපි පුතඥයෙක් කියලා කියනවා. ඒක අපිට දැන් අපරියාපන්න භූමියට අදාළව ක්‍රියාත්මක නොවන්නට පුළුවන්කම තියෙන ඇතැම් ප්‍රතිධර්මයන්ගේ ලක්ෂණ ස්වභාවයන් හැම අවස්ථාවකදීම ක්‍රියාත්මක වන්නේ නැහැ ඒක යෙදෙන යෙදෙන්නේ නැති අවස්ථා තියෙනවා එතන ප්‍රත්‍යක් නැහැ ප්‍රතිශක්තියක් නැහැ එහෙම අවස්ථා තියෙනවා ඒක අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ ඒක පුද්ගලයෙකු තුල ඇතිවන දෙයක් කියලා ප්‍රත්‍ය කියන දේ නැති කරන නිසා ප්‍රතිශක්තියක් නැහැ ප්‍රත්‍යොත්පන්නයක් නැහැ ඒ වගේ මට්ටම් අපිට දකින්න පුළුවන්කම තියෙනවා නමුත් ප්‍රත්‍ය කියන එක පොදුවේ තියෙන දෙයක් මිසක ඒක ඇතුළත ඇත්තේ නැහැ. රහතන් වහන්සේ තුල උපදින ප්‍රත්‍ය සහ සාමාන්‍ය පුද්ගලයන් තුල උපදින ප්‍රත්‍ය 24 කියලා එහෙම වෙන් වූ ප්‍රත්‍ය ධර්මයන් ඇත්තේ නැහැ. ඒ වගේම විඥානට්ඨිතිය වීම වන්නේ නාම රූප ප්‍රත්‍ය විඥානං හරහාද නැතිනම් විඥාන ප්‍රත්‍ය නාම රූප හරහාද යන්න පැහැදිලි කරලා දෙන්නට කියලා. විඥානට්ඨිතිය කියන එක සිද්ධ වෙන්නේ යම් කිසි තැනකදී අපි විඥාණය රූපෝපය පවතිනවා වේදනෝපය පවතිනවා සංඤෝපය පවතිනවා සංඛාරෝපය පවතිනවා විඥානෝපය පවතිනවා මේ විඥානේ මේ තැන්වල පිහිටා සිටිනවා එතකොට අපිට ඒ අනුව සත්ත්ව විඥානට්ඨಿತಿ කියලා අපි විඥානට්ඨಿತಿ කියන වචනේ වෙනමම කතා කරනවා මම හිතන්නේ මේ ප්‍රශ්නෙට අදාළ කරගෙන තියෙන්නේ අර සත්ත්ව විඥානට්ඨಿತಿ කියන තැනට වඩා විඥානය පිහිටා සිටින විදිහ රූපෝපයව තියනවා කියන එක සංඤෝපයව තියනවා සංඛාරෝපයව තියනවා කියන්නේ රූපය ඇසුරු කරගෙන විඥානය තියෙනවා. වේදනාව ඇසුරු කරගෙන විඥානය තියෙනවා. මේ සංඥාව සංඛාරයේ විඥානය ඇසුරු කරගෙන මේ විඥානය පිහිටනවා කියන එක පිළිබඳව. ඒකට මේ විඥානත්‍ත්‍ය කියලා අපි මෙතනදී මේ අදහස් කරලා තියෙන තැන කියන්නේ අර ධර්මයන් ඇසුරු කරගෙන විඥානය පිහිටා සිටිනවා කියන තැන බීජ සූත්‍රය ආදී සූත්‍රයන්ගෙදී අපිට දේශනා කරන බුදුරජාණන් වහන්සේ කොහොමද රූප උපයව තියෙන වේදනූපය සංඤූපය සංඛාරූපය කොහොමද විඥානයේ පිහිටා සිටින්නේ කියන එක පිළිබඳව අපිට දේශනා කරලා තියෙනවා. එතකොට මේ ධර්මයන් පිළිබඳව පවතිනකොට ඒ නාම රූප ධර්මයේ පිළිබඳව තමයි විඥානයේ පිහිටා සිටීම සිද්ධ වෙන්නේ. නාම රූප ධර්මයේ පිළිබඳව. ඒ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ විඥානපච්චය නාම රූපං කියන එක නෙමෙයි. එතකොට ඒ නාම රූපය අසුරු කරගෙන විඥානයේහි පිහිටා සිටීම කියන එක සිද්ධ වීම. ඒක කියන අපි නාම රූපපච්චය විඥානං කියලා. මේ නාම රූපපච්චය විඥානං කියනකොට මේක විපාක සම්පතේට අදාළවත් ක්‍රියාත්මක වෙන බව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේක මේ කර්ම භවය ඇතුළේදීත් මේක ක්‍රියාත්මක වෙන විදිහ අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. සක් ඒක විපාකයේ විපාක සම්පතිය තුළ පහළ වෙන අවස්ථාවකදී දැන් විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥාන විඥානය නිසා නාම රූපයත් නාම රූපය නිසා විඥානයත් උපදිනවා කියන අන්‍යමඤ්ඤ ප්‍රත්‍යතාවයක් තියෙනවා මේ රූපය අසුරු කරගෙන විඥානය පහළ වෙනවා. විඥානය පහළ වෙන නිසාම මේ රූපේ පැවැත්ම තියෙනවා. විඥානය නිසාම නාමයේ පැවැත්ම තියෙනවා. නාමයේ නිසාම විඥානයේ පැවැත්ම තියෙනවා. මේ හැම තැනකදීම විපාකයේහි ක්‍රියාකාරීත්වය නිසා විඥානපච්චා නාම රූපං නාම රූපපච්චා විඥානං කියන මේ ක්‍රියාවලිය මේ ප්‍රත්‍යතාවයන් සිද්ධ වෙන බව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් හැම අවස්ථාවකදීම ඒක ඒ විදිහට සාධාරණව කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක කර්ම භවයට යනකොට විඥානපච්චා නාම රූපං කියනට අර විපාක ධර්ම ටික විපාක නාම රූප ධර්මයට කර්ම විඥානයේ අත්දැකීම තබනවා කියන එක. ඒ කියන්නේ විඥාණයට ඇස ඇසුරු වෙන්න දෙනවා රූපය ඇසුරු වෙන්න දෙනවා චක්කු විඥාණය ඇසුරු වෙන්න දෙනවා කියන තැනකදී අන්න රූපූපයව තියෙනවා වේදනූපයව තියෙනවා සංඤූපයව තියෙනවා සංඛාරූපයව තියෙනවා විඥානූපයව ඒක තියෙන්නට පුළුවන්කම තියෙනවා සංඛාරූපයව තියෙන්නට පුළුවන් ඒ වගේම විඥානය නිශ්චිත කරගන්නවා කියන තැනකදී විඥානය ඇසුරු කරගෙනත් පවතින්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට ගත්තාම අපිට දකින්නට පුළුවන් කර්ම විඥානයේ අත්දැකීම නාම රූපයේ පැත්තේ තියෙන අවස්ථාවක්. එතකොට එතනදී වෙලා තියෙන මොකද? නාම රූප ප්‍රත්‍ය කරගෙන විඥානයේ පිහිටීම කියන ඒක කර්ම භවයට අදාළව තියෙන දෙයක්. එහෙනම් ඔබ මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ තියනවා කියලා කියනකොට ඒක විපාක සංතතිය පැත්තෙනුත් ඔබ දකින්න. ඒ වගේම ඒක කර්ම භවයට අදාළ කරගෙනත් ඒක දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ඒක අපිට විස්තර සහිතව බෙදා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා නව මහ විදර්ශනා ඥානයන් උපදින්නේ පූර්ව ප්‍රතිපදාව තුළද එසේනම් එම භවයේහි මාර්ගඵලයන් ලබාගත නොහැකි වූත් ඒවා පිරිහීමට පත්වනවාද යන්න පැහැදිලි කරලා දෙන්නට කියලා. ඒක නව මහ විදර්ශනා ඥානයන් උපදිනකොට ඒවා මාර්ගයට උපදින අවස්ථාවේදීත් භාවිත වෙනවා මාර්ගයේ උපදව ගන්නට පෙර ආතුවත් භාවිත වෙනවා මාර්ගයේ උපදව ගන්න මොහොතේදීත් භාවිත වෙනවා මාර්ගයේ උපදව ගත්තට පස්සේ උනත් භාවිත වෙනවා විදර්ශනා ඥානය කියන එක ඒ ඒ තැනට අදාළව යම් කිසි කෙනෙකුට සෝවාන් මාර්ග ඥානයත් එක්ක සමානුගතික වෙලා නැත්තම් ඊට මෙහා ඉපදුණු සෑම විදර්ශනා ඥානයක්ම ඒක නැති වෙන්න පුළුවන්කම තියෙනවා ආශ්‍රව බහුල වීම මත පරිසරය වෙනස් වීම මත තමන් මේ ඉන්න ඒ ඒ ධර්මයන් නැවත නැවත මෙනෙහි කිරීම, අසුරු කිරීම කියන එක අඩු වෙලා යනකොට ඒ වගේ தත්වයන් හමුවේ අර කියන මානසික తত্ত্বය අර උපදෝගත්තු විදර්ශනා ඥානය යටපත් වන්නට පුළුවන්කම තියෙන මරණයටපත් වීම ගැන කවර කතාවක්ද හැබැයි ඒ ඒ පැත්තට හිත යොමු කරපු බව ලේසියකට නැති වෙන්නේ නැහැ යථාර්ථවාදී චින්තනයකට යථාර්ථවාදී දර්ශනයකට මනස යොමු කළ කෙනෙකුට එකපාරයක නැති වෙලා යන්නේ නැහැ. ඒ ස්වභාවයේ ඒ ගතිය තියෙනවා. දිගින් දිගටම දිගින් දිගටම මේ ගති ස්වභාවය නැවත නැවත හට ගන්නවා. නැවත නැවත පහළ වෙනවා. එහෙම වෙනකොට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක නැත්තටම නැති වෙලා ගිහිල්ලා ආය කවදාවත් ඔබට ඒක පිහිටවටවත් එන්නේ නැහැ. ඒක යහපත පිණිස පවතින්නේ නැහැ කියනවා නෙමෙයි. හිත වඩපු දේ ඔබට අනිවාර්යෙන් ඊළඟ මොහොතේ බොහොම පොඩි දෙයක් තුල අර ඥාණය උපදව ගන්න පුළුවන්කම තියෙනවා. වැහිලා ගියත් ඊටාම පොඩි දැක්මක් තුළ ඒක උපදව ගන්න පුළුවන්කම තියෙන. ඒ නිසා ඒක අපතේ යෑමකට ලක් වෙන්නේ නැහැ. නමුත් සෝවාන් මාර්ගයට මෙහා ඒ මට්ටම තියෙන කෙනෙකුට ඕනම අවස්ථාවක සෝවාන් මාර්ගයට මෙහා ඒ මට්ටම තියෙන කෙනෙකුට ඒක වෙනස්කම් වලට භාජනය වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක යටපත්ව යන්න පුළුවන්කම සම්භාවිතාවයක් නැහැ කියන්නට බෑ. ඒක යටපත්ව යන්නට පුළුවන් සම්භාවිතාවයන් ඕනම අවස්ථාවක තියෙන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට ප්‍රශ්නයක් හැටියට යොමු වෙලා තියෙනවා. පෙනීමේ ක්‍රියාවලියේදී ස්පර්ශය නිසා පෙනීම සිදු වූ විට ඒට සිතීම් කිරීම් කීම් ආදිය කර එතනින් ඉවත් වූ විට ස්පර්ශය නැතිවීම නිසා පෙනීම නිරුද්ධ වේ. එවිට අපි පෙනීම ආරම්භය කළ කී දේත් නිරුද්ධ වේ යයි ධර්මදේශනාවල සඳහන් වේ. එය කර්ම නිරුද්ධ කිරීමක්ද සිදු කර අවසන් වූ කර්මයන් උපචේ නොවේද? කර්මයකට තණ්හා කරනවා යන කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා යම්කිසි විදිහකින් පෙනීමේ පෙනීම සිද්ධ වන අවස්ථාවකදී මේ සාමාන්‍යයෙන් අපිට තුන් දෙනාගේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගේ එකතුව ස්පර්ශය නිසා ඒ පෙනීම කියන දේ සකස් වුණත් ඒ ටික ස්පර්ශය ඉතුරු නැතුවම නැති වෙලා යනවා. ඒක ඒ ටික ඉතුරු නැතුවම Nirodheටපත් වෙනවා පේනවා කියන එක ඊට පස්සේ තියෙන්නේ නැහැ ඊට පස්සේ ඇහිමක් වෙනකොට ඊට පස්සේ ඇහිම හේතු ටික ඇති කල්ලි ඒක තමයි තියෙන්නේ ඒ වෙලාවේ අර පෙනීම නැහැ ආපහු හේතු ඇති කල්ලි ආයෙ පෙනීම හටගන්නවා ඉතුරු නැතුව නැති වෙලා යනවා ඒක ස්වභාවය ඒ ඉතුරු නැතුව නැති වෙන බව නොදන්න කම නිසා අපි නැවත කර්ම සකස් කරගන්න. ඒ කියන්නේ ඒවා රැස් කරගන්නවා. මේ නිමිති, ඒ රූපාදී අපි දැකපු විදිය, දැකපු දේවල් පවතින බවට අපි කර්ම සකස් කරගන්නවා. රැස් කරගන්නවා. බාහිර ලෝකේ පවතින දේවල් ගොඩනගා ගන්නවා. ඒ නිසා තමයි අපි දකිපු දැකපු දේවල් නැවත දකින්නේ. අහපු දේවල් නැවත අහන්නේ. ඒ ඒ දේවල් වලට තමයි අපි කැමැත්ත උපදවගන්නේ. ඒ නිසා අපි රූපයකට කැමති වෙනවා කියලා කියනකොටම ඒක තමයි කර්ම සකස් කරගත්ත කියලා කියන්නේ. කර්ම භවයේ සකස් කර ගැනීම කියන එක. ආපු දෙයකට කැමති වෙනවා කියනකොට ඒක තමයි කර්ම භවයේ සකස් කර ගැනීම කියන එක. ඒ නිසා ඒ ආකාරයන්ට ආකාරයන්ගෙන් අපිට පුළුවන්කම තියෙනවා ඒ ඒ තැන්වල මේ කර්ම භවය සකස් කර ගන්නවා කියන දේ කරන්න. ඒ ඒ ආකාරයට ඒ ඒ විදිහට ඒ භවය සකස් කරගෙන ඒ භවයේහි අපිට ඇලෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ කර්ම භවය කියලා කියන්නේ ඒකට කර්ම සකස් කර ගන්නවා කියන එක පිළිබඳව අදහස් කරන්නේ එතනදී. අර කර්මපත කියලා අපි වෙනමම කතා කරන පානාති පානාති පාතා දින්නා දානාදී ඒ ඒ මට්ටම නෙමෙයි මේ කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාදය කතා කරනකොට ඒ කර්මය සකස් වෙන කර්ම භවයේහි පැවැත්ම කියන දේ ගැන මම මේ පැහැදිලි කරන්නේ මෙතනින්. ඒකට ditthi සුතමත විඤ්ඤාත කියන මේ ධර්මයන්ගේ ස්වභාවය තමයි හේතු ඇතිකල්හි හටගෙන දැකීම දැකීම මාත්‍රයකින් පස්සේ නැති වෙලා යන්නේ. ඒක අපි දැනගත්තත් නොදැනගත්තත් වෙන දේ. ඒක කර්ම නිරෝධය නෙමෙයි. ඒක අපි දැනගත්තත් නොදැනගත්තත් මේ හැම මොහොතකම සිද්ධ වෙන ඒ පිළිබඳව ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා ඒ පෙනුණු බව රූපයයි කියලා අපි අபிසංස්කරණය කරගන්නවා. නැවත දකින්න පුළුවන් කියන අදහසක් තියෙනවනේ. අහපු දේ අපි අபிසංස්කරණය කරගන්නවා. නැවත අහන්න පුළුවන් කියන බවක් තියෙනවනේ. අපි ඒ තියෙන රූපය ගැන අපේ සිතේ නැවත නැවත කැමැත්ත උපදිනවා නම් අහන ශබ්දයේ පිළිබඳව කැමැත්ත උපදිනවා නම් අන්න ඒ වගේ ditta sutamuta විඤ්ඤාත කියන ධර්මයන් વિશેයි සිතේ නැවත බැඳීම කැමැත්ත උපදින හැම අවස්ථාවකදීම වෙන්නේ මොකක්ද? ඒ සෑම අවස්ථාවකදීම අර කර්මයකට තණ්හා කිරීම කියන දේ නිතතිම්ම සිද්ධ වෙනවා. ස්කන්ධ ටිකට තණ්හා උපාදාන භවයන්ගේ එකතු වීම තමයි මේ හැම අවස්ථාවකදීම සිද්ධ වෙන්නේ. ඒ తත්වය තමයි අපි තුරු කරගන්නට අවශ්‍ය වන්නේ. ඒ ධර්මයන්ගේ හටගත්ත අර ධර්මයන්ගේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව දැකීමම අර කර්මය උපදින්න තැනක් නෑ ඒක කර්මක්ෂය කිරීම. කර්මය උපදින්න කර්මය පිහිටා සිටින්න කර්ම භවයේ පවතින භූමිය නැති කිරීම තමයි එතනදි සිද්ධ කරලා තියෙන්නේ. ඇයි? දැකීම දැකීම මාත්‍රයෙන් පස්සේ ඉවරයි කියන පවතින ස්වභාවයම තේරුම් ගත්තොත් දැකපු දේ ආයෙ දකින්න බෑනේ යාට. එහෙනම් දැකපු දේවල් ඉතුරු වෙලා නැහැනේ කොතනකද? නිමිති අනු නිමිති නෑ. යාගේ ලෝකය ශුන්්‍යතාවයටපත් වෙලා තියෙනවා. නිමිති වලින් හිස් කියන අවබෝධය එයාට මේ සතින්ම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එයාට ලෝකයක් නෑ ජීවත් වෙන්න, ජීවත් වෙන කෙනෙක් නැහැ. මුදු ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දිරන්න කෙනෙක් නෑ, වයසට යන්න කෙනෙක් නෑ, ලෙඩ වෙන්න කෙනෙක් නෑ, මරණයටපත් වන්න කෙනෙක් නෑ. දුක එන්න හෝ දුක් විඳින්නෙක් පණවන්නට පුළුවන්කමක් නැත්තේ නෑ. අවබෝධය තුළ ඒ සියල්ලෙම මිදුණු කෙනෙක් බවට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ අවබෝධය කරා තමයි අපි ප්‍රමාණිකූලව යන්නට අවශ්‍ය වන්නේ. ඉතින් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල හැම දිනම වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර ධර්මාචාර්ය අවසරයි මහා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මහා කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.